ශාසනාව සුපින්වත්නි අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන් වහන්සේ ත්‍රිපිටකාචාර්ය පූජනීය බොරැල්ලි අතුල නායක ස්වාමීන් වහන්සේ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 බණහන වෙලාවයි අද දවසේ මාත්‍රකාවට ගත්තේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශිත බුද්ධ වචනයක් කුද්දක නිකායේ ධම්මපදයේ කෝධ වග්ගයටයි 14 වෙනි ගාථාව තථාගත බුදුරජාණන් වහන්සේ මේ ගාථාව තුලින් පැහැදිලි කරන්නේ කය වචනය සිත යන තුන්දොර සංවරයෙහි පිහිටි කායාදී තුන්දොරින් ප්‍රාණඝාතාදී තිදොරින් කෙරෙන ඒ අකුසල ධර්මයන්හි ඒකාන්ත වශයෙන් වෙන් වී යම් කෙනෙක් මනා හික්මීමකින් යුක්තව කටයුතු කරන්නේ නම් ඔහුගේ මෙලව ජීවිතයත් පරලව භව ගමනත් සැපවත් කරගන්නට මහා ශක්තියක් වෙන බවයි මේ ගාථාව තුලින් පැහැදිලි කරලා පෙන්වන්නේ. තථාගත බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා මේ ලෝක ජීවත්වන සෑම මිනිස්සෙක්ම සෑම මිනිස්සෙකුගේම හොඳ හෝ වේවා නරක හෝ වේවා පින් හෝ වේවා පව් හෝ වේවා කුසල් හෝ වේවා අකුසල් හෝ වේවා යම් කෙනෙක් යම් හොඳ දෙයක් කළොතින් ඒකේ හොඳ ප්‍රතිඵලත් නරක දෙයක් කළොතින් ඒකේ නරක ප්‍රතිඵලත් ලැබෙන බවයි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා පෙන්වන්නේ. එහෙනම් අපි දන්නවා මේ ලෝකේ සෑම මිනිස්සෙක්ම සිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගත්තොත් ඔහුගේ මෙලව ජීවිතයක්, පරලව ජීවිතයක්, එවාගේම ලෞකික ලෝකෝත්තර ජීවිතත්, බාහිර ආධ්‍යාත්මික ජීවිතත් සැපවත් කරගන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒ තුන්දොර අසංවර කරගත්තොත් මෙලව පරලව ජීවිතත් අසාර්ථක වෙනවා ලෞකික ලෝකෝත්තර ජීවිතත් අසාර්ථක වෙනවා බාහිරාධ්‍යාත්මික ජීවිතත් අසාර්ථක වෙනවා එහෙනම් අපි බලන්නට ඕනේ කයින් වැරදි කීයක් වෙනවද එවැගේම වචනයෙන් වැරදි කීයක් වෙනවද සිතින් වැරදි කීයක් වෙනවද බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා පෙන්නනවා කයින් වැරදි තුනක් කෙරෙනවා ප්‍රාණඝාතය අදත්තා දාණය කාම මිත්‍යාචාරය කයින් කෙරෙන වැරදි තුන ප්‍රාණඝාතය සතු මැරීම අදත්තා දාණය Tamanට අයත් නැති නොදුන් දෙයක් සොරසිතින් ගැනීම කාම මිත්‍යාචාරය කියලා කිව්වේ ලෝකයෙහි සීලාචාර මිනිස්සු ආරක්ෂා කරගත්ත කුලසිරිත් වලට පටහැනිව ජීවත් වීම. ලෝකේ සීලාචාර මිනිස්සු ආරක්ෂා කරගත්ත උසස් කුලසිරිත් තියෙනවා, චාරිත්‍ර විදි තියෙනවා. ඒවට පටහැනිව ජීවත් මේ තමයි කයින් කෙරෙන වැරදි තුන. මේක තමයි කයින් කෙරෙන වැරදි තුන. එතකොට වචනයෙන් කෙරෙනවා වැරදි හතරක්. මොනවද වචනයෙන් කෙරෙන වැරදි හතර? මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා. මුසාවාදා කියලා කිව්වේ බොරු කීම. බොරුවෙන් කෙරෙන්නේ මුලා කිරීම සහ රැවටීම. කටින් කරන භයානක අකුසලයක්. දෙවෙනි කටින් කරන වැරද්දක් තමයි හිසුනා වාචා. හිසුනා වාචා කියලා කිව්වේ කේලාම් කීම. කේලමෙන් කෙරෙනවා කේලමෙන් කෙරෙන කරුණු තමයි බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා පෙන්වන්නේ එකක් තමයි කේලම තියන මිනිස්සයා දැන දැන වහකෑව වෙනවා. කේලම අහන මිනිස්සයා නොදැන වහකෑව වෙනවා. එතකොට දෙදෙනාම කරලා තියෙන එකම දෙයක්. එක්කෙනෙක් දැනගෙන කරලා තියෙනවා අනිත් එක්කෙනා නොදැන කරලා තියෙනවා. කියලා මේ ස්වභාවය තමයි පින්වතුනි දෙදෙනෙක් අතර විය හැකි දෙපිරිසක් අතර විය හැකි දෙදෙනෙක් හෝ දෙපිරිසක් අතර තියෙන සමගිය නැතිකොට අසමගිය ඇතිකොට ભેද බින්න කිරීම තමයි කේලමේ ස්වභාවය. කටින් කරන භයානකම අකුසලයක් වෙනවා. දැන් අපිට මතකයි ලොයන්ඩ සංගරාවේ තියෙන වටින කතා කතා වස්තුවක් පන්සලක විහාරස්ථානයක බොම සමගියෙන් ජීවත් වෙච්ච ස්වාමින් වහන්සේලා දෙනමක් හිටියා. මුන් වහන්සේලා දෙනම පන්සලට නිතර ආවගිය පන්සලේම දායක මහත්මේ දෙදෙනාට කේලම් කියලා ભેද බින්න කෙරේ. සමගියෙන් ඉන්න මේ හාමුදුරුවෝ දෙදෙනාටම කේලමක් කියලා ભેද බින්න කරා. කේලමේ තවත් ස්වභාවයක් තමයි ඇති දේ නැති කොට කියනවා නැති දේ ඇති කොට කියනවා. තවත් කේලමේ ස්වභාවයක්. එතකොට මේ ස්වාමින් වහන්සේලා දෙදෙනා අතර තිබිච්ච සමගිය නැති කරා අසමගි වුණා. ඉතින් කේලමක් කියන්න බැරි වෙලාවක් යන්නේ අපි මෙන්න මේකත් හොඳට මතක තියාගන්නට ඕනේ. තමන්ගේ ජීවිතයේට යම්කිසි හානියක් විපතක් වෙනවා නම් ඒකෙන් මුදවා ගන්නට ඒකෙන් ආරක්ෂා කර ගන්නට ඒකෙන් බේරා ගන්නට තමන්ගේ හිතසුව පිණිස යම් කෙනෙක් යම් දෙයක් තමන්ට උපදේශයක් දෙනවා නම් ඒක කේලමක් නෙවෙයි ඒ වගේම තමයි සමහර වෙලාවට තමන්ගේ gedaraයට වෙන්න පුළුවන් හිතවතෙකුට වෙන්න පුළුවන් තමන්ට අයිති වස්තුවකට වෙන්න පුළුවන් ඒ වගේ මොකක් හරි දෙයක් නැති වෙන්න යනවා නම් ඒව ආරක්ෂා කරගන්න කවුරෝ කෙනෙක් තමන්ට යම් උපදේශයක් ඒවයින් බේරගන්න ඒවා බේරගන්න ඒවයින් වැළකෙන්න යම් උපදේශයක් දෙනවා නම් ඒවා කේලම් හැටියට ගැනින්නේ නැහැ පිළිගන්න. මෙතන කේලමේ ස්වභාවය තමයි දෙදෙනෙක් අතර විය හැකි දෙපිරිසක් අතර විය හැකි තියන සමගිය නැතිකොට අසමගිය ඇතිකොට ભેද බින්න කිරීම තමයි කේලමේ ස්වභාවය. ඉතින් මේ ස්වාමින් වහන්සේලා දෙදෙනා ભેද කරපු මේ උපාසක මහත්මයාට මේ දායක මහත්මයාට වැඩි වෙලාවක් ගියේ නැහැ කේලම කියලා ભેද බින්න කරවන්නේ. පිසුණු කියා සංග දෙනමක් වෙනස් කොට ඇසුනි එකෙක් නිරයේ කල්පයක් සිට මුහුණ කුණුව තව පීතව විඳ ගැහැට පිසුණු බසක් නොකියව අද පටන් සිට එතකොට මේ කේලම කියපු උපාසක මහත්මයා මොකද්ද උපාසක මහත්මයාට වෙච්ච ප්‍රතිලාභ? පැසුණි එකෙක් නිරයේ කල්පයක් සිට. ඔන්න ප්‍රතිලාභ. මොනවද? නිරයක් කල්ප කල්පයක් නිරේ දුක් විඳා. කල්පයක් මේ දායකයා මැරිලා ගිහිල්ලා කල්පයක් නිරේ දුක් විඳා පේනවා. මුහුණ කුණුමැතව පේතව විඳ හැටුණ තවත් ප්‍රතිලාභයක්. මොකද්ද? പ്രേතාත්මයක් ලබා ගත්තා මූණ කුණු වෙලා නරක් වෙලා පිසුණු බසක් නොකියවුවද පටන් සිට එනිසා පින්වතුනි මෙන්න කටින් කරන භයානක අකුසලේ ප්‍රතිඵල ඊළඟ කාරණේ තමයි පින්වතුනි පරුසා වාචා පරුසා වාචා කියලා කිව්වේ අනුන්ගේ හිත් රිදෙන අනුන්ගේ හිත් පෑරෙන අනුන්ගේ හිත් වේදනාවටපත් වෙන අනුන්ගේ හිත් දුකටපත් වෙන නපුරු රෞද්‍ර ඡණ්ඩ කරුස නොහික්මුණු දඩබ්බර වචන වලින් කතා කිරීම ඒකත් කටින් කරන භයානක අකුසලයක් පරුසා වාචා කියලා කිව්වේ අනුන්ගේ හිත් රිදෙන අනුන්ගේ හිත් පෑරෙන අනුන්ගේ හිත් වේදනාවට දුකටපත් වෙන නපුරු නොහික්මුණු දඩබ්බර වචන වලින් කතා කිරීම. කටින් කෙරෙන තුන්වෙනි අකුසල කර්ම. ඊළඟ කාරණේ තමයි තුන්වෙනි කාරණේ. හතරවෙනි කාරණේ තමයි සම්පප්‍රලාප. සම්පප්‍රලාප කියලා කිව්වේ පින්වත්නි මෙලවටත් වැඩක් නැති, එලවටත් වැඩක් නැති. මෙලව ජීවිතේටත් එවාගෙම පරලොව ජීවිතේටත් කිසිම ප්‍රයෝජනයක් නැති. Tamanටත් අනුන්ටත් ලෝකයාටත් කිසිම කෙනෙකුට කිසිම ප්‍රයෝජනයක් නැති හිස් ප්‍රලාප දෙදීම. හිස් ප්‍රලාප දෙදීම. සමහර වෙලාවට ඔය අඳින ඇඳුම් කිලුටු වෙනවනේ. ඔය සමහර ගම්බද පළාත්වල ඇත්තෝ පොදු ළිඳ ළඟට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොදු නගරබද පොදු පයිප්පයක් ළඟට වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔය අඳින ඇඳුම් කිලුටු වුනහම භාජනයකට දාගෙන එනවා. එන්නේ රෙදිවල කුණු හොදන්ට නෙව. නමුත් සමහර වෙලාවට සමහර ඇත්තෝ එකට එකතු වුනහම හොදන්නේ රෙදිවල කුණු නෙවෙයි අනුන්ගේ කුණු. ඔවට කියන ඕපදූප කතා කරනවා. ඔවකට ජන විවහාර කියන්නේ ඕපදූප කතා කරනවා. එනිසා පින්වතුනි මම නිරන්තරයෙන් කල්පනා කරන්නට ඕනේ පින්වතුනි මගේ වැරදි අනුන්ට පේනවා වැඩි පිටු. මගේ වැරදි ලෝකයට පේනවා වැඩි. ඒ වගේම අනුන්ගේ වැරදි මට පේනවා හොඳට පේනවා. මගේ වැරදි ලෝකයට පේනවා. ඒ වගේම ලෝකයාගේ වැරදි මට පේනවා. එහෙනම් පින්වතුනි මම බලන්නේ අනුන් දිහා ඇස් දෙකකින් නම් ලෝකයා මා දිහා බලන්නේ ඇස් 1000කින් බව අමතක කරන්ට එපා. ලෝකයා මා දිහා බලන්නේ ඇස් 1000කින්. මම ලෝකයේ දිහා බලන්නේ ඇස් දෙකකින්. එහෙනම් මට අනුන්ගේ වැරදි වලට පේනවා වගේ තමයි ලෝකයාට මගේ වැරදි පේන්නේ. කවුරු හෝ කෙනෙක් මට ආදරෙන්, සෙනෙහසෙන්, කරුණාවෙන්, දයාවෙන් මෛත්‍රියෙන් යුක්තව මගේ වැරද්දක් කවුරු හෝ කෙනෙක් පෙන්වලා දෙනවා නම් ඒක මහා නිධානයක් පෙන්වලා දෙන මිනිස්සෙක් හැටියට එහෙම නැත්නම් මාර්ගෝපදේශකයෙක් හැටියට නිධානයක් පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයෙක් හැටියට කල්පනා කරලා ඒ උපදේශ අවවාද අනුශාසනා අපි අපේ ජීවිතවලට එකතු කර ගන්න ඕනේ. එනිසා පින්වතුනි මේ කටින් කරන වැරදි හතරක් තියෙනවා. එකක් බොරු කීම. බොරුවෙන් කරන්නේ මුලාව රැවටීම. ඒ වගේම දෙවෙනි කාරණේ තමයි කේලම. කේලමේ ස්වභාවය දෙදෙනෙක් අතර විය හැකි, දෙපිරිසක් අතර විය හැකි, ඇති සමගිය නැතිකොට අසමගිය ඇතිකොට ભેද බින්න කිරීම. දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ පරුසා වාචා කියලා කිව්වේ අනුන්ගේ හිත් රිදෙන පෑරෙන නපුරු රෞද්‍ර ඡණ්ඩ පරුස වචන වලින් කතා කිරීම. හතරවෙනි කාරණේ තමයි සම්පප්පලාප මෙලවටත් වැඩක් නැති, එලවටත් වැඩක් නැති, Tamanටත් අනුන්ටත් ප්‍රයෝජනයක් නැති හිස් වචන, හිස් ප්‍රලාප දෙදීම. එතකොට කට කියලා කියන්නේ එක පැත්තකින් පින්වත්නි ආභරණයක්. ආභරණයක්. තවත් පැත්තකින් දෙපැත්ත කැපෙන දැලි පිහියක් වගේ. එහෙමනම් කටකින් පුළුවන් ලෝකයක් සනසන්නත් පුළුවන් කටකින් ලෝකයක් වනසන්නත් පුළුවන් දැන් බලන්න අපේ ජන විවහාරයේ තියෙනවා මහනෙල් සුවඳමය කුඩ මාසු පිලි ගඳමය දෙකට එක දියමය හොඳට නරකට දෙකට කටමය එතකොට මහනෙල් සුවඳමය මහනෙල් ඕලු නෙළුම් ආදී මේ පුෂ්ප මේ මල් වර්ග හැදෙන්නේ වතුරේ. ඒ වගේම පිළී ගඳ ගහන කුඩමස්සු හැදෙන්නේ වතුරේ. මේ දෙකේම පැවැත්ම සඳහා උපකාර වෙන්නේ වතුර. මේ දෙකේම පැවැත්ම සඳහා උපකාර වෙන්නේ වතුර හොඳට නරකට දෙකට කටමය හොඳ කතා කරන්නේ මදු භාණී පුෂ්ප භාණී මල් මල් වාගේ වචන කතා කරන්නේ කටින් ඒ වගේම අනුන්ගේ හිත් තෑරෙන වේදනාවටපත් වෙන දුකටපත් වෙන වගේම සමහර වෙලාවට ගිනිතියන්ට පුළුවන් දෙදෙනෙක් අතර වෙන්න පුළුවන් දෙපිරිසක් අතර වෙන්න පුළුවන් මුළු මහත් ලෝකයක් අවුලන්නට පුළුවන් මහා බලයකුත් මේ කටට පුළුවන්කම තියෙනවා ඒ නිසා මහනෙල් සුවඳමය කුඩමසු පිලී ගඳමය දෙකට එක දියමය හොඳට නරකට දෙකට කටමය හොඳ කතා කරන්නේ කටින් නරක කතා කරන්නේ කටින් ඒකට තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ බලන්ට අවුරුදු 45ක් ධර්මයේ දේශනා කළේ කටින් පිං කිසි කෙනෙකුට අබමල් රේණුවක තරම්වත් උන්වහන්සේ හානියක් කළේ නැහැ හානියක් කළේ නැහැ එහෙමනම් අපි තේරුම් ගන්නට ඕනේ මේ කට කියලා කියන්නේ එක පැත්තකින් ආභරණයක් තවත් පැත්තකින් වටිනා ආභරණයක් වගේම දෙපැත්තක පෙන ආයුධයක් ඇති. ශාපි බුදුරජාණන් වහන්සේකට අවුරුදු 45ක් පාවිච්චි කළා. ඒ 45 මුළුල්ලේම ලෝක ප්‍රජාවට සැනසීමක් ලබා දෙන යමක්මයි දේශනා කළේ. යමක්මයි දේශනා කළේ. දෙවියන්ට, බඹුන්ට, මරුන්ට, මිනිසුන්ට බුදුරජාණන් වහන්සේ මේකට පාවිච්චි කළා. තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දිනචරියාව ගත්තාම බලන්න පෙරබක්කිස, පසුබක්කිස, පෙර යම්කිස, මැදි යම්කිස, පැසුළු යම්කිස කියලා ඒ දවසේ පැය 24 කොටස් පහකට බෙදාගත්තා. ඒ දවසේ පැය 24න් උදේ 6 ඉඳලා දවල් 12 වෙනකම් පෙරබක්කිස. දවල් 12 ඉඳලා හවස 6 වෙනකම් පසුබක්කිස. හවස 6 ඉඳලා රාත්‍රී 10 වෙනකම් පෙර යම් කිස. රාත්‍රී 10 ඉඳලා පාන්දර 2 වෙනකම් නැදි යම් කිස. පාන්දර 2 ඉඳලා නැවත උදේ 6 වෙනකම් පැසුළු යම් කිස. එහෙනම් අපට හිතෙන්න පුළුවන් තථාගත බුදුරජාණන් වහන්සේ විවේක ගත්තේ නැද්ද පැය 24ම අවුරුදු 45 එක දිගටම මෙහෙම වැඩ කළාද නෑ තථාගත බුදුරජාණන් වහන්සේ පැය 24න් පැය දෙකයි විවේක ගත. පැය දෙකයි විවේක ගත. ඊතුරු පැය 22ම ගත කළේ දේව, බ්‍රහ්ම, නාග, යක්ක, ගාන්ධර්ව සහ අමනුෂ්‍ය අමනුෂ්‍ය ප්‍රජා වගේම මනුෂ්‍ය ප්‍රජාවෙන්. මිනිස්සය වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ පැය 16ක් වෙන් කරගත්තා. පැය 16ක්. උදේ 6 ඉඳලා රෑ 10 වෙනකන් මනුෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් තමයි බුදුහාමුදුරුව වෙන් කරගත්තේ. ඔවුන්ට අනුශාසනා කරන්න, ඔවුන්ට මග නොමග පැහැදිලිව පෙන්වලා දෙන්න පැය 16ක් ගත කළා. ඉතුරු පැය 6 වෙන් කරගත්තේ දේව බ්‍රහ්මනාගයක් ගාන්ධර්වාදී සියලු අමනුෂ්‍ය ප්‍රජාව වෙනුවෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කට ඇත්තවුන් අතරින් ශ්‍රේෂ්ඨ උත්තමෙක් වනවා. දෙපා ඇත්තවුන් අතරින් ශ්‍රේෂ්ඨ පුජ්‍යලයක් වෙනවා. ආලෝකයේ විහිදෙන උත්මයේ කැටියට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නට පුළුවන්. එනිසා පින්වතුණු උන්වහන්සේ මේ දේශිත ධර්මයේ දේශනා කරනකොට තරාතිරමක් බැලුවේ නැහැ. ಜಾති ભેද, ආගම් ભેද, කුල ભેද, පක්ෂ ભેද, දුප්පත් පොහොසත් ભේද, බාල තරුණ මහලු ભેද, උගත් නූගත් ભેද මේ කිසිවක් උන්වහන්සේ දහම් දේශනා කරනකොට බැලුවේ නැහැ. බැලුවේ එකම සුදුසුකමයි නිවන් දකින්ට හේතු සම්පත් තිබේද නැද්ද නිවන් සම්පත් ලබන්නට හේතු සම්පත් තිබේද නැද්ද එච්චරයි උන්වහන්සේ එකම සුදුසුකමයි බැලුවේ රාජමෙදුර මෙය දුගී ගේයක යන භේද කිසිත් නොතකා සෑම තැනම වැඩ ලෝක සතුන් සංසාර භවෙන් මිද වූ සීල සමාධි ගුණෙන් යුතු සෝබන කරුණා මහා නදියක් මම නම දිමුනි පාද පියුම් යුග සාදු කියා බැතිනේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ කට අවුරුදු 45ක් පාවිච්චි කළා කයෙන් සංවර වුණා උන්වහන්සේ වචනයෙන් සංවර වුණා කයෙන් සංවර වූ උන්වහන්සේ වචනයෙන් සංවර වූ උන්වහන්සේ අපට සැනසෙන්න අවශ්‍ය මාර්ගෝපදේශකත්වයේ ලබා දුන්නා. සන්තෝෂෝ භගවා සමථය ධම්මං දේශේති. සැනසුණු බුදුරජාණන් වහන්සේ අපට සැනසෙන්ත ධර්මයේ දේශනා කළා. කවදාක්වත් උන්වහන්සේ හංගගත්තේ නැහැ. දන්තෝසෝ භගවා ධමතය ධම්මං දේශේති. දමණී වූ බුදුරජාණන් වහන්සේ අපට දමණී වෙන්ත ධර්මයේ දේශනා කළා. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. හැම පැත්තකින්ම ප්‍රබුද්ධ වූ බුදුරජාණන් වහන්සේ අපට ප්‍රබුද්ධ වෙන්න ධර්මයේ දේශනා කළා. ඒ වගේම තමයි තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේශේති. මහා භය ජනක වූ සසර සයුරින් ඊතර වූ බුදුරජාණන් වහන්සේ අපට ඊතර වෙන්න ධර්මයේ දේශනා කළා. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බුනාය ධම්මං දේශේති පිරිනිවන් පාන්ට ශක්තිය බලය ලබාගත් බුදුරජාණන් වහන්සේ ඒ පිරිනිවන් පාන්ට අවශ්‍ය කරන ශක්තිය බලය ලබා ගන්න මාර්ගෝපදේශකත්වය අපට දේශනා කළා පැහැදිලිව පෙන්නවා සා බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මේකට පාවිච්චි කළා කටකින් යමක් පිට වෙනකොට පින්වතුනි අපි කල්පනා කරන්න ඕනේ මේ පිට කරන වචනයෙන් මට යහපතක් වෙයිද මගේ දෙමව්පියන්ට යහපතක් වෙයිද? මට ගුරුවරුකම් කියා දුන් හොඳ නරක කියා දුන් මගේ ගුරුවරුන්ට යහපතක් වෙයිද? මගේ ආගම දහමට යහපතක් වෙයිද? මගේ රටට යහපතක් වෙයිද? මා දහන ආගමට යහපතක් වෙයිද? එහෙම යහපතක් වෙනවා නම් පින්වතුනි ඒ දේ කියන්න. ඒ දේ කියන්න. නිර්භයව ප්‍රකාශ කරන්න. මේන් මට විපතක් වෙයි. මගේ දෙමව්පියන්ට හානියක් වෙයි. මගේ ගුරුවරුන්ට හානියක් වෙයි. මා අධ්‍යාපනය ලබන පාසලට හානියක් වෙයි. මගේ ආයතනයට හානියක් වෙයි. මගේ ගුරුවරුන්ට හානියක් වෙයි. මා අදහන ආගමට හානියක් වෙයි. රටට විපතක් හානියක් වෙයි කියලා Tamange මනසට දැනුනොත් ආයිනකත් බල බල ඉඳපා අප්‍රමාදීව ඒ නොගැලපෙන දේවල් වලින් කියන්නට බලාපොරොත්තු වන පහත් දේවල් වලින් ඈත් වෙන්න ඈත් කරගන්න. මොකද එළියට යමක් දැම්මොත්, කටින් එළියට යමක් පිට වුණොත් ඒකයි ඇත්තුලවාවත් අද්දව ගන්න බෑ වෙන්නේ. පිට වුණොත් පිට වුණාම තමයි. පිට කරන්ට ඉස්සෙල්ලා බොහෝ පරිස්සමින් ඒක පිට කරන්නට ඕන. ඒයි වැදගත් වෙන්නේ. එනිසා පින්වතුනි, කටින් කෙරෙනව වැරදි හතරක්, කයින් කෙරෙනව වැරදි තුනක්, මේ කය වචන දෙකේ සංවර භාවයට කියනවා සීලය කියලා. සීලය පැවිදි අපිටත් බලපානවා, ඔය ඇත්තන්ටත් බලපානවා. ගිහි ඇත්තන්ටත් බලපානවා, පැවිදි අපටත් බලපානවා. සීලය කියලා කියන්නේ එක පැත්තකින් ගුණයක්, තවත් පැත්තකින් ආභරණයක්. ආභරණයක්. දැන් බලන්න පින්වතුනි දැන් ඔය ඇත්තෝ ගමනක් යනකොට අපි හිතමු බස් එක පරක් වුණා කියලා. බස් එක පරක් වුණාම ඔය ඇත්තෝ යනවා නෙවෙයි එතකොට බස් එක අල්ලන්න දුවනවා බින්ද. අපි වෙනසක් නැහැ. ඔය ඇත්තෝ දුවන විදිහට අපි දුවන්න ගියොත් එහෙම මොකද්ද එතකොට අපේ තියෙන වෙනස? වෙනසක් නැතිද? කවදාකවත් දැකලා නැහැනේ හාමුදුරුවෝ බස් එක පරක් වුණයි කියලා අනේ දායක මහත්තයෝ අනේ දායක නෝනා බස් එක පරක් වුණා මම දුවනවා කියලා ආම්දුරුව කුඩේ කිහිලි ගන්නගෙන සිවුරත් උස්සගෙන එහෙම දුවන ගතියක් තියෙනවායි නෑ දැකලා නෑනේ එහෙම දුවන්න. එතකොට අපේ වෙනසක් නැති වෙනවානේ පින්වත. එතකොට අපි වඩිනවා. ඔය ඇත්තෝ යනවා. දැන් ඔය ඇත්තෝ දානේ ගන්න ඔය ඇත්තෝ කෑම ගන්නවානේ. අපි දානේ වළඳනවා. බලන්න වෙනසක් නැද්ද කියලා. ඔය ඇත්තෝ කනකොට සමහර වෙලාවට කතා කර කර කනවා. hina වෙවි කනවා. ඇවිද ඇවිද කනවා. සමහරු නට නට කනවා. සමහරු විවිධ විදිහට කනවා. මදි වුණාම අරකනුත් බෙදා ගන්නවා, මේකනුත් බෙදා ගන්නවා. එහෙම තමයි ස්වභාවය. සමහරු කෑම ගන්න ගියාම තව කෙනෙකුට කිට්ටුව පාත ඉන්නත් බැරි මට්ටමේ විවිධ ශබ්ද පිට වෙනවා. දැකලා තියනවද හාමුදුරුවෝ එහෙම දාන ගන්නෝ? නෑනේ. 100ක් 1000ක් ලක්ෂයක් හිටියත් පින්වතුනි කිසිම શબ્දයක් නැහැ පින්වතුනි. ඒ තමයි අපේ ස්වභාවය. ඒ තමයි අපේ සංවර භාවය. එතකොට අපි කවදාක්වත් පින්වතුනි අපට යමක් කොච්චර අවශ්‍යතාවයක් තිබුණත් අපි එහෙම ඉල්ලන්නේ නැහැ පින්වතුනි. අපි ඉල්ලන්නේ අපට ඉල්ලන්න තහනම්. ඒක තමයි අපේ සංවර භාවය. ඒක තමයි අපේ සංවර භාවය. සෝ අපි වළඳනවා ඔය ඇත්තු කණු. එතකොට පින්වතුනි අපි සැතපෙනවා ඔය ඇත්තු නිදා ගන්න. විවිධාය විවිධ සෙයියාවල් වෙන නිදා ගන්නවා බණ්ඩුක සෙයියාවෙන් නිදා ගන්නවා ගෙම්බු වගේ සමහර ඇත්තු ඉන්නවා පෙරේත සෙයියාවෙන් නිදා ගන්නවා පෙරේතු වගේ කට ඇරගෙන සමහර ඇත්තු නිදා ගන්නවා තවත් සමහර ඇත්තු සුනක සෙයියාව කකුල් දෙක උඩ තියාගෙන නිදා ගන්නවා විවිධ සෙයියාවල් තියෙනවා ස්වාමීන් වහන්සේලා නිදාගන්නේ සිංහ සෙයියාවෙන් පින්දුතු වෙනසක් තියෙනවා අපි සැතපෙනවා ඔය ඇත්තු නිදා ගන්න. ඒක තමයි සීලය කියලා කියන්නේ. එතකොට කයෙන් සංවර වීම, වචනයෙන් සංවර වීම, ඊළඟට පින්වතුනි හිතින් සංවර වීම. හිතිනුත් කෙරෙනවා වැරදි තුනක්. හිතිනුත් වැරදි තුනක් කෙරෙනවා. මොනවද හිතින් කෙරෙන වැරදි තුන? අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය. අවිද්‍යාව කියලා කිව්වේ අවිද්‍යාව කියන වචනේ තේරුම පින්වතුනි දැඩි ලෝභය. දැඩි ලෝභය. අවිද්‍යාව කියලා කියන්නේ දැඩි ලෝභය. දෙන්න කැමැත්තක් නැහැ පින්වතුනි. කිසි කෙනෙකුට දෙන්න කැමැත්තක් නැහැ. එතකොට ඕකේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි අනවිද්‍යාව. අනවිද්‍යාව. අනවිද්‍යාව කියලා කියන පරිත්‍යාගය. පරිත්‍යාගය. එතකොට පින්වතුනි අවිද්‍යාව කියන්නේ පරිත්‍යාග නොකිරීම, අනවිද්‍යාව කියලා කියන්නේ පරිත්‍යාග කිරීම කියන්නේ. එතකොට පරිත්‍යාගයෙන් තමයි අනවිද්‍යාව අවිද්‍යාව ජය ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. පරිත්‍යාගයෙන්. දැන් බුදුරජාණන් වහන්සේ ආලවක යක්ෂය দমনය කරන්නට ගිය විලාවේ ප්‍රශ්න 14ක් විමසුවානේ. ඒ ප්‍රශ්න 14න් එක ප්‍රශ්නයක් තමයි කතම් මිත්තානි ගන්තති. කොහොමද මිනිස්සෙකුට මේ මිත්‍රෝ යහළු ඇති වෙන්නේ කොහොමද කියලානේ ඇහුවේ. එතනදී බුදුරජාණන් වහන්සේ ආලවක යක්ෂයාට කියනවා දදං මිත්තානි ගන්තති. මේ දෙනකොට තමයි මිත්‍රෝ ඇති වෙන්නේ. දෙනකොට තමයි මිත්‍රෝ ඇති වෙන්නේ. නොදෙනකොට මිත්‍රෝ ඇති වෙන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ලින් දෙකක් එක දවසේම හාරනවා. ලින් දෙකක් හාරනවා හාරලා බොණ්ඩ පුළුවන් මට්ටමට ලින් දෙකේ වතුර අපි සකස් කර ගන්නවා ඊළඟට එක ලෙඩක් පරිභෝජනයේට ගන්න නැතුව වහලා තියෙනවා. අනෙක් ළිඳ පරිභෝජනයේට ගන්නවා. දැන් පරිභෝජනයේට ගන්න ළිඳට මොකද වෙන්නේ? ගණ්ඩ ගණ්ඩ උඩනවා. ගණ්ඩ ගණ්ඩ ළිඳේ වතුර රසයි. දෙන මිනිස්සයා පරිභෝජනයේට ගන්න ළිඳ වගේ. නොදෙන මිනිස්සයා අර පරිභෝජනයේට ගන්න නැති ළිඳ මොකද වෙන්නේ? ටික කාලයක් යනකොට අල් ගඳ ගන්නවා. අර <coughs> නොදෙන මිනිස්සයා අන්න ඒ වගේ තමයි. පල් ගඳ ගහන මිනිස්සේ. කවුරු පිළිගන්නේ නැහනේ. ඒ නිසා අවිද්‍යාව ජය ගන්න පුළුවන් අනවිද්‍යාවයි. එතකොට පරිත්‍යාගය. දෙවෙනි කාරණේ තමයි පින්වතුනි ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියන වචනේ තේරුම බද්ධ වෛරය. වෛරයටත් වැඩි ඉහළින් තියෙන එකක් තමයි බද්ධ වෛරය කියලා කියන්නේ. සමහර වෙලාවට පරිගැනීමේ හැඟීම. පලි ගැනීමේ චේතනාව. ඒකොට සමහර වෙලාවට හිනා වෙනවා, කතා කරනවා. හිනා වෙනවා කතා කරනකොට ඉතින් අපි හිතාගෙන ඉන්නේ මේ ආදරයට කතා කරනවා කියලා. සමහර වෙලාවට ඉතින් කිට්ටු වෙලා සමහර වෙලාවට ඔළුවත් අතගගා ඉන්නවා. ඔළුව අතගගා ඉන්න ගමන් නිින්දත් යනවා. නිින්ද යනකන් ඉඳලා මොකද කරන්නේ? මේ බද්ද වෛරී තියෙන මිනිස්සයා අර මිනිස්සෙක් ඇද්දක ගලව ගන්නවා. සමහර වෙලාවට නිදාගෙන ඉවර වෙලා ඇහැරිලා බලනකොට ඇහැරිලා බලන්න විදිහක් නැහැ ඇස් දෙක ගලෝගෙන ගිහිල්ලා. ඒ වගේ ඔළුව අතගාලා මිනිස්සුන්ගේ බෙල්ල දියරෙද්දෙන් කපන මිනිස්සු මේ ජන සමාජ කොච්චර ඉන්නවද? මේ ලෝකේ අඳුන ගන්නට අමාරුම සතා කවුද පින්වතුනි? මිනිහා. අනිත් හැම සතෙක්ම හඳුන ගන්න පුළුවන්. බලන්න මුඛ පద్ම දලාකාරං මුණ නිකම් පිපිච්ච නෙළුම් මලක් වාගේ වාචා චන්දන සීතලං වචන එහෙම කතා කරනකොට සුදු හඳුන් ඇඟේ පැතේ මූණේ හැමතැනම ගයා වගේ හරි සිසිලසක් දැනෙනවා. මදු පිෂ්ඨතු ජීවාග්‍රේ දිවාගෙන් නීපැණි බැක්කිරෙන වගේ හරීම රසවත්. ඒ වුණාට හෘදයේ සුහලාහලං හදවත ඇතුලේ ගණ්ඩ දෙයක් නැහැ. දෙන්නම්බට කියාගෙන ඉන්නවා. ඒ වගේ මිනිස්සු මේ ජන සමාජ කොච්චර ඉන්නවද පියුමතුනේ. ඒක නිසා වාසිතේ පෙන්වුවේ කුරිරු ගොර සපුන්ගේ දලගෙහි විසය මදුරු මැසි කැලන්ගේ තුඩාගෙහි විසය රුදුරුණු සුවන්ගේ වලගෙහි විසය නපුරු දුදානන්ගේ සියෝලංගෙහි මෑ විසය රුදුරු ගොර සපුන්ගේ දලගෙහි විසය විසගෝර සර්පයාගේ විස තියෙන්නේ දලේනේ විසගෝර සර්පයාගේ විස තියෙන්නේ දලේ මදුරු මැසි කැලන්ගේ තුඩගෙහි විසය. මදුරුවන්ගේ මැස්සන්ගේ විස තියෙන්නේ පුංචි තුඩ අගනෙව. රුදුරු රුහුසුවන්ගේ වලගෙහි විසය. අත්තෑයන්ගේ ගෝනුස්සන්ගේ විස තියෙන්නේ වලිගේ අග පුංචි කටු දෙකක් තියෙන. හීන් කටු දෙකක්. ආන් ඒ කටු දෙකේ. නපුරු දුදානන්ගේ සියොළඟේ හිම විසය. අසත්පුරුෂයාගේ විස තියෙන්නේ කොහෙද? අහවල් තැනේ කියලා කියන්න පුළුවන් බැලුවත් විසයි, ගියත් විසයි, ආවත් විසයි, කතා කළත් විසයි. ඒ නිසා පින්වතුනි මිතුරෙකුගෙන් පලිගන්ට පුළුවන් හතුරෙකුට මිතුරෙකු වී හිටියොත් පමණයි. හතුරෙකු වී ඉන්නකොට පලිගන්ට බොහොම අමාරුයි. මිතුරුගෙන් පලිගන්ට පුළුවන් හොඳම ක්‍රමය තමයි මිතුරු වී ළඟව සිටීම. හතුරෙක්ව ඈත් වුණොත් පලිගන්ට අමාරුයි. එනිසා පින්වතුනි මේ සමාජයේ අඳුන ගන්නට හරිම අපහසු මිනිසයා තමයි අපහසුම සතා තමයි මිනිසා කියලා කිව්වේ. එනිසා පින්වතුනි මේ ව්‍යාපාදයේ බද්ධ වෛරයේ දැන් බලන්න ඒ වෛරී සහගත හැඟීම් සිතුවිලි පහළ වෙනකොට නිහෘදේ වස්තුවේ අඩපතක් පමණ ලී තියනවනේ ඕවා දමනි සිරා කේශනාලිකාව ඔස්සේනේ බිඳිලා යන්නේ. එතකොට වම් කර්ණිකාව දකුණු කර්ණිකාව කියලා උන් බෙදනවනේ. එතකොට මේ අඩපතක් පමණ ලේ මේ අපිරිසුදු වෙනවා. වෛරය, ක්‍රෝධය, ඊර්ෂියාව, බද්ධ වෛරය මේ වගේ නපුණු රාමක පහත් සිතුවිලි පහළ වෙනකොට මේ අපිරිසුදු ලේ ධාතුව ශරීරයේ පුරාම ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ? කියන්නේ මොනවද? කරන්නේ මොනවද? යන්නේ කොහෙද? ඉන්නේ කොහෙද? හරියට Tamanට අවබෝධයක් නැහැ. හරියට මේ පිස්සු වගේ, උම්මත්තක මිනිස්සු වගේ තමයි හැසිරෙන්නේ. ඒ වගේ මට්ටමට වැටෙනවා මේ බද්ධ වෛරය. වෛරය, ක්‍රෝධය කියන පහත් ලාමක සිතුවිලි එනකොට. එතකොට ව්‍යාපාදේ ප්‍රතිවිරුද්ධ පැත්ත අව්‍යාපාදේ. අව්‍යාපාදේ. ව්‍යාපාදේ ප්‍රතිවිරුද්ධ පැත්ත අව්‍යාපාදේ කියලා කියන්නේ මෙතනදී මෙත් වැඩීම. මෙත් වඩනකොට පින්වතුනි ආනිසංස 11ක් ලැබෙනවා. මොනවද? සුඛං සුපති. හොඳට නිින්ද යන. සුඛං පටිභුංජති. හොඳට ඇහැරෙනවා. නපාපකං සුපිනම් පස්සති. කවදාක්වත් දුර්වල නරක නපුරු හීන පේන්නේ නැහැ. මනුස්සානම් පියෝ හෝති. මිනිස්සු ප්‍රිය වෙනවා. අමනුස්සානම් පියෝ හෝති. අමනුස්සයෝ ප්‍රිය වෙනවා. දේවතා රක්ඛන්ති. දෙවියෝ ආරක්ෂා කරනවා. නාස්ස අග්නිවා විසංවා සත්තංවා කමති. ගින්දර වලින් හෝ වේවා, වස විස වලින් හෝ වේවා, අභියාවුද වලින් හෝ වේවා කවදාක්වත් විපතක් හානියක් වෙන්නේ නැහැ. එහෙම කරන්නවත් බෑ. විපතක් හානියක් වෙන්නෙත් නැහැ. එහෙම කරන්නවත් බෑ. තුවටන් චිත්තං සමාධියති. කිසිම දෙයකට කලබල වෙන්නේ නැහැ. දැන් අපේ ඇත්තු හරියට කලබල වෙනවනේ. කලබල වෙන්න ඕනේ නැහැ. මේ මෛත්‍රී වඩන අය කවදාක්වත් කලබල වෙන්නේ නැහැ. මධ්‍යස්තව තම්පත් මනසින් යුක්තව කටයුතු කරනවා. තුවටං චිත්තං සමාධිය. මුකවන්නෝ විප්පසීදති. මූණ පිපිච්ච ගතියක්, පිරුණු ගතියක්, සිනහමුසු මුහුණින් සතුටින් කාලය ගත කරනවා. හිනහ වෙමින් හිනහ වෙවි වැඩ කරන්න, වැඩ කරමින් හිනහ වෙන්න. සතුටින් සන්තෝෂෙන් ඉන්න ඕනේ. හිනහ වෙනකොට පින්වතුනි මස්පිඩු 12නේ වැඩ කරන්නේ. ශරීරේ තරහාවක් වෛරයක් වගේ හැඟීමක් එනකොට මස් පිටු 72ක් වැඩ කරනවානේ. එතනත් වැයවීමක් නේ තියෙන්නේ. ඒතර වැය වෙනකොට ශාරීරියේ දුර්වල වීම වැඩි වෙනවානේ. ආවුස කෙටි වෙනවානේ. ඒ නිසා හිනහමස මුහුණින් සතුටින් සන්තෝෂෙන් කාලය ගත කරන්න. හිනහ වෙවි වැඩ කරන්න වැඩ කරමින් හිනහ වෙන්න. හිනහ වෙනකොට මොකද වෙන්නේ? ලස්සන වෙනවා, හැඩ වෙනවා, පැහැපත් වෙනවා. ඒ මට්ටමට වැටෙනවා. සතුටේ සන්තෝෂයෙන් ඉන්න. මුඛ වන්නෝ විප්පසීද. අසංමුල්හෝ කාලං කරෝති කවදාක්වත් සිහි විකල් වෙලා සිහි මුලා වෙලා මරණයටපත් වෙන්නේ හොඳ සිහි කල්පනාවෙන් මැරෙන්නේ උත්තරෙන් අපපටි විජ්ජන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති මැරිලා ගිහිල්ලා සුගතිගාමි බවල උපදිනෝ කවදාක්වත් දුගතිගාමි බවල උපදින්නේ නැහැ සුගතිගාමි බවල උපදින්නේ පින්න ඔය සමහර වෙලාවට බද්ධ වෛරයේ හිතේ තියාගෙන මැරුණොත් සමහර වෙලාවට යක්ෂෝ වෙලා උපදිනවා බද්ධ වෛරයේ හිතේ තියාගෙන මැරුණොත් මහා දරුණු සමහර වෙලාවට ඔය දරුණු සිව්පාව වෙලා උපදිනවා. බද්ධ වෛරයේ හිතේ තියාගෙන මැරුණොත් සමහර වෙලාවට මහා දරුණු සර්පයි වෙලා උපදිනවා බින්දට. ඒ බද්ධ වෛරයේ හිතේ තියාගෙන ඇති වුණා. නිසා මෛත්‍රිය කියලා කියන්නේ උත්තුංග මානව ධර්මයක්. එය පොදු ධර්මතාවයක්. එය අපේ හදවත තුළ තුවාගෙන කටයුතු කරන්න එතකොට නොගැලපෙනවා කියලා තමන්ගේ හිතට දැනෙන්න පුළුවන්. නොගැලපෙනවා කියලා තමන්ගේ හිතට දැනුණාම ගැටි ගැටි ඉඳීපා. ඒ ගැටෙන්නේ සත්තුනේ. එතකොට සත්තුයි අපි අතර වෙනසක් නැති වෙලා යනවා. සා නොගැලපෙනවා නම් ඈත් වෙන්න ඈත් කරන්න බලන්න. හිතින් හිතින් ඈත් වෙන්න හිතින් ඈත් කරන්න බලන්න. නොගැලපෙනවා නම් ගැලපෙනවා නම් හොයාගෙන ගිහින් ඇසුරටපත් වෙන්න. ඇසුරට ගන්න. ගැලපෙනවා නම්. එනිසා පින්වතුනි ව්‍යාපාදේ කියන්නේ බද්ධ වෛරය, අව්‍යාපාදේ කියන්නේ කරුණාව මෛත්‍රී. ඊළඟට පින්වතුනි මිත්‍යා දෘෂ්ටිය. හිතින් කෙරෙන තවත් අකුසල කර්මයක්. හොඳයයි යහපත්යයි සම්මත කිසිවක් පිළිනොගන්නා ගතිය. බුදුහාමුදුරුව පිළිබඳ, ධර්මයේ පිළිබඳ, සංගයා පිළිබඳ, කර්මයේ පිළිබඳ, කර්ම විපාකයේ පිළිබඳ, මෙලව පිළිබඳ, පරව පරලව පිළිබඳව තමන්ගේ දෙමව්පියෝ පිළිබඳව ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ පිළිබඳව මේ වගේ මේ කිසිවක් යහපත්යේ සම්මත කිසිවක් පිළි නොගන්නා ගතියට තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා කිව්වේ. සම්‍යක් දෘෂ්ටිය කිව්වේ ඒක ප්‍රති ප්‍රතිවිරුද්ධ පැත්ත. ඒ හැම දෙයක්ම හොඳයයි යහපත්යයි සම්මත හැම දෙයක්ම පිළිගන්නා ගතිය. ඉතින් මේ තමයි හිතින් කෙරෙන වැරදි නැති කරලා ඒ හිතින් කරන හොඳ පැත්තට හුරු වීම. හිතිනුත් කරනව වැරදි තුනක් ව්‍යාපාදයේ අවිද්‍යාව ව්‍යාපාදයේ මිත්‍යා දෘෂ්ටිය. හිතින් කරන වැරදි තුන. එතකොට ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි අනවිද්‍යාව, අව්‍යාපාදයේ සහ සම්‍යක් දෘෂ්ටිය. ඒ නිසා පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා පෙන්වන්නේ මොකද්ද? කායේන සංගුතා ධීරා අතෝ වාචාය සංගුතා මනසා සංගුතා ධීරා තේවේ සුපරිසංගුතා එතකොට මේ කයින් යම් කෙනෙක් සංවර වෙනවා වචනයෙන් යම් කෙනෙක් සංවර වෙනවා හිතින් යම් කෙනෙක් සංවර වෙනවා ඒ මිනිස්සයා දැනුගත් සීලාචාර ශිෂ්ටකාමී පුජ්‍යලයක් හැටියටපත් වෙනවා විතරක් නෙවෙයි ලෝකයාගේ ගෞරවාදරයටපත් වෙනවා ලෝකයාගේ ගෞරවාදරයට පාත්‍ර වෙනවා. මේ ගෞරවය කියන එක පින්වතුනි බලෙන් ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ලබා ගත හැකි දෙයක්. ඒකට අපි ගුණගරුක වෙන්න ඕනේ. අපි තුල යම්කිසි ගුණයක් ධර්මයක් තියෙනවා නම් ඒකට අවනත වීම, ඒ වගේම ඒවට යොමු වීම, ඒ ಗುಣධර්ම අපේ ජීවිතවලට එකතු කර ගැනීම තුලින් තමයි අපි ගුණවත් මිනිස්සෙක් වෙන්නේ. එතන මිනිස්සු ආදරය කරන්නේ අපි හොඳට මතක තියාගන්න ඕනේ ගුණයට බව. ගුණයට තමයි මිනිස්සු ආදරය කරන්නේ. බලය කියන එක తాවකාලික දෙයක්. ඒක ඇති වෙනවා, නැති වෙලා යන්න පුළුවන්. ගුණය කවදාක්වත් නැති වෙන්නේ නැහැ. නැති වෙන්නේ නැහැ. එනිසා මිනිස්සු ආදරය කරන්නේ ගුණයට පින්වතුනි. තා කාලඟ කොතන කොහේ තිබුණත් කමක් නැහැ. හොඳනම් වටිනවනම් හරවත්නම් අර්ථවත් නම් වැදගත් නම් ශ්‍රේෂ්ඨ නම් අභිවෘද්ධිය යහපත සඳහා උපනිශ්‍රේ වෙනවා නම් උපකාර වෙනවා නම් කාලඟ කොහේ තිබුණත් කමක් නැහැ ඒවා අපේ ජීවිතවල එකතු කරගන්න නරකනම් නපුරුනම් විනාශකාරීනම් විපත්කරනම් ඒ පැතිකඩ වලින් අපි ඈත් වෙන්න බලන්න එහෙනම් අපි තේරුම් ගන්නට ඕනේ මිනිස්සු ආදරය කරන්නේ ගුණයට. ඒ නිසා අපි කයෙන් සංවර වෙන්න ඕනේ, වචනයෙන් සංවර වෙන්න ඕනේ, හිතින් සංවර වෙන්න ඕනේ. එහෙම කය වචනය හිත කියන මේ තුදොර සංවර කරගෙන යම් කෙනෙක් කටයුතු කරනවා නම් එය ඒ පුජ්‍යලයා හැම කෙනෙකුගේම ගෞරව ආදරයට පාත්‍ර වෙන උගතෙක් පඬිතෙක් බහුශ්‍රතෙක් පූජනීයත්වයට පත් වෙන උත්මේක් හැටියටයි බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා පෙන්නන්නේ. එනිසා මේ ගුණ ධර්ම අපේ ජීවිතවලට එකතු කරගමු අඩුපාඩු හදාගමු සීලාචාර ශිෂ්ටකාමී මිනිස්සෙක් ඇටියට සමාජ තලයේ ජීවත් වෙන්නට මගේ බුදුහාමුදුරුවන්ගේ උතුම් නිවැරදි ධර්ම ශක්තිය අපටත් රටටත් මුළු මහත් ලෝක ධාතුවටමත් ලැබේවා කියලා ප්‍රාර්ථනා එම ධර්මානුශාසනාව පැවැත්වුවේ ත්‍රිපිටකාචාර්ය පූජනීය බොරැල්ලේ අතුල නායක ස්වාමීන් වහන්සේ